සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මුලාසනේ වැඩ සිටිනේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අනෙකුත් සියලුම යෝගාවචර පිළිසකින් අවසර. විසරණමණී පූර්ණ කාලීනව භාවනාවේ යෙදී සිටින පිටිසක් වතයෙන් අපි වරින් වර බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කරගත්තේ කල්යාණ මිත්‍යන් වහන්සේලා විසින් යෝගීන් සඳහා යෝගීන්ගේ භාවනා කර්මාන්තය සඳහා ඉදිරිපත් කරන්න යෙදිච්ච මූල ධර්ම කරුණු විශේෂයෙන්ම අධ්‍යක්ීම් වලට බාර මූල ධර්ම කරුණු ධර්ම දේශනාවක් මාර්ගයෙන් සාකච්ඡාවට ඉදිරිපත් කර ගන්න. අද අපිට මේ ඉලබිලා තියෙන්නේ අන්න එවැනි අවස්ථාවක්. අපි එකම තැනක එකම પરමාර්ථය ඇතුළු එකට භාවනා කරන පිරිසක් වශයෙන් මේ සාකච්ඡාවල් අපි එකින් එකට එකින් එකට yaadෙන විදියට ධර්ම දේශනා මාලාවක් විදියට පවත්වනවා. පසුගිය ධර්ම දේශනා වාර කීපයේදී යෝගාවචරයේ හිතක් නැත්නම් යෝගාවචරයෙකුගේ යෝගාවචර ජීවිතය දියුණු වේගන යනකොට නැත්නම් හැඩ වේගන යනකොට ඒ හැදවෙන මාර්ගය අප්‍රමාදයේ කියන මාතෘකාව අනුව නැත්නම් අප්‍රමාදයේ කියන තේමාවට අනුව විග්‍රහයක් අපි කරගෙන යන්න යෙදුණා. ඒ අනුව අවසාන දේශනය අපි වෙන් කළේ මේ සමාධිය කියන සයිසිකේ නැත්තම් බල ධර්මීය නැත්තම් ඉන්ද්‍රිය ධර්මීය නැත්තම් බොද්ධංග ධර්මීය මෙන්න මේ සමාධිය ගැන කතා කරනකොට බුද්ධ ශාසනයේ විශේෂයෙන්ම අද ලෝකේ පවතින ස්වરૂපය අනුව බලනකොට බොහෝමත්ම විවිධ මත මතාන්තර වලට තුඩු දීලා තියෙනවා. වෙන විදිහට කියනවා නම් මේ සමාධිය සංදිස්ථානයක් බවට පත් වෙලා තියෙනවා විවිධ භාවනා ක්‍රම බෙදී හැදී යන්නේ. ඒ මොකද ලෝකයේ සාමාන්‍ය ව්‍යවහාරයේ හැටියට ලෝකයා තේරුම් අරගෙන තියෙන හැටියට භාවනාව කියන්නේ සමාධිය කියලා තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා සමාධියට යාදෙන ඉරියව්වක් සමාධිය වැඩෙන පරිසරයක් සමාධිමත් හිතක් අගය කිරීම බෞද්ධ ලෝකයක් අනිකුත් සෙසු ආගමික නිකායන් වල පුද්ගලයන් වාගේ නිතතිම්ම යොමු වෙලා තියෙනවා. ඒ නිසා භාවනාවක් ගැන සඳහන් කරනකොට රූපෙට අඳින්නේ පරියන්කේ වාඩි වෙලා ඉන්න කෙනෙක්. නැතනම් තථාගත සම්මා සම්බුද්ධජානන් වහන්සේගේ පරියන්ක භාවනා ඉරියව්ව. මේකෙන් තමයි භාවනා අපි හඳුනගෙන තියෙන්නේ. ඒ නිසා යම්ම තැනකට ගියාම ඉබේම නිස්සද්දව සියල්ලම යහපතටපත් වෙලා හිත තැම්පත් වෙන, ගත තැම්පත් වෙන තැනකට යනවනම් අන්න ඒතර භාවනාවේ සුදුසුයි කියලා පිළිගන්න එක සාමාන්‍ය කාගේ ස්වરૂපේ. එහෙම නැත්නම් තමයි යම්ම අවස්ථාවක යම්ම ඉරියව්වක යම්ම පිළිසක යම්ම කටියොත්තකයේදී ඉන්නකොට මේ හිතගත තැම්පත් වීම සිදු වෙනවනම් ඉබේම ආදුනිකයා ඒට බැඳී ගන්නවා. ඒට විරුද්ධ යම් කිසි කටයුත්තක් වුණොත් හතුරුකමක් විදියට භාවනාවට නොගැලපෙන තැනක් විදියට පිළිගන්නවා. ඒ මොකද මේ සමාධියෙම නැත්තම් තමන්ට දැනෙන මේ වේදනාවම අවසාන කරගෙන භාවනාව මේකයි කියලා තීන්දුව කරන නිසා. නමත් නමුත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හෙළි දැක්වීම අනුව මේ සද්ධාවය මේ වීරියය මේ සතියය මේ සමාධියය මේ ප්‍රඥාවය කියන දේවල් වලින් ඔක්කොම උපකරණ අවශ්‍ය කරන උපකරණ මේකක්වත් නිෂ්ඨාව නෙවෙයි මේකක්ව සඳහන් නෙවෙයි අපි මේ කුඩා වූ හෝ මහත් වූ හෝ ඥාති පිරිස අතහරින්. කුඩා වූ හෝ මහත් වූ හෝ ධනෙ අතහරින්. කඳුළු වැගිරෙන හිතෙන් අපි මේ ගිහිගෙන් නික්මන්නේ මේ ශ්‍රද්ධාව ඇති කරගන්න නෙවෙයි. නැත්තම් ශ්‍රද්ධාව නිෂ්ඨාව කරගෙන නෙවෙයි. නැත්තම් වීරිය නිෂ්ඨාව කරගෙන නෙවෙයි. සතිය නිෂ්ඨාව කරගෙන නෙවෙයි. සමාධිය නිෂ්ඨාව කරගෙන නෙවෙයි. ප්‍රඥාව නිෂ්ඨාව කරගෙන නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ ඉන්ද්‍රිය ධර්ම පහේ අති විශේෂත්වය දැක්විය යුතු නම් නැත්නම් සර්වඥතා ඥාණයෙන් දැක බලා වදාරන උන්වහන්සේ දකින්න ස්වરૂපයේ පෙන්විය යුතු නම් උන්වහන්සේ පෙන්වන්නේ ප්‍රඥාවයි මේ ශාසනයේ ගත යුත්තක් තියෙනවා නම් ගත යුත්තක්. නමුත් මේ ශාසනයේ උනා සමාධියට ලකෝතනක් තියෙන්නේ ප්‍රඥාව වැඩෙන්නේ සමාධිය ඇතිතන නිසා. ඒ නිසා මොන්නම භාවනා ක්‍රමයක් කරන්න ගියා. බෞද්ධ හෝ වේවා අබෞද්ධ හෝ වේවා. බෞද්ධ භාවනා ක්‍රමවල තියෙන තේරවාද ක්‍රම වේවා වෙන මහායාන ක්‍රම වේවා. තේරවාද භාවනාවේ උනත් සමත භාවනා වේවා විපස්සනා භාවනා වේවා. සමාධියට ලොකු තැනක් තියෙනවා. නමුත් නිෂ්ඨාව නොවේ කියන එකයි අපි තේරුම් ගන්න ඕනේ. මේ නිසා සමාධියම පටන් අරගෙන සමාධියම අවසාන වෙන භාවනාවට කියනවා සමත භාවනාව සමාධියෙන් පටන් අරගෙන විපස්සනාවෙන් අවසාන වෙන භාවනාවට කියනවා යුගනද්ද භාවනාව කියලා. සමත විපස්සනා දෙකම සමබර කරගෙන නැත්නම් සමත යානික කියන නම පාවිච්චි කරනවා. සමතය වාහනයක් විදිහට යානයක් විදිහට පාවිච්චි කරලා ඒයින් බහැලා Tamanට ඕනේ තැනට යනවා. සමහරත විටක මේ වාහනේ මුලදීම බහින කෙනාට නැත්තම් වාහනේ වැඩි ගාක් දුර ගිහිලා යන කෙනාට අපි කියනවා සමතේ යානයක් වශයෙන් පාවිච්චි කරලා අවශ්‍ය තැනදී බහැලා යනවා. තව සමහර වෙත්තෝ යානේට ගොඩ වෙලා වහාම බහැලා වැඩි කොටසක් තමන්ගේ අවශ්‍යතාවයට තැන්ට යනවා. ඒකට කියනවා සුද්ධ විපස්සක කියලා. සමතේ යානියේ වැඩි දුර ගමන් කරන්නේ නැහැ. නැත්නම් ඒ සඳහා විශේෂ කාලයක් ගන්නේ නැහැ. ඒ සඳහා විශේෂ සමත වැඩිවීමක් කරන්නේ නැහැ. විපස්සනාවත් සමගම සමතේ වැඩෙන ක්‍රම. මේ නිසා මේ සුද්ධ විපස්සනා යානික, සමත යානික, සමත භාවනා ආදී ක්‍රම විවිධ ක්‍රම තියෙනවා. මේ කොයි එකටත් සමතේ මුල් කරගන්න. නැත්නම් සමාධිය මුල් කරගන්න. නමුත් සමාධියේම අවසාන කරගෙන යන ඇත්තෝ නැත්නම් සමාධිය සෑහෙන දුරට ගිහිලා විපස්සනාවට හරවන ඇත්තෝ නැත්නම් සමාධියේ මුලම විපස්සනාවට හරවන ඇත්තෝ වශයෙන් ලෝකේ භාවනා කරන විවිධයි. ඒ අද ධර්ම දේශනාවට සම්බන්ධ වෙන පිළිසෙකෙත් මේ වගේ විවිධ වශයෙන් සමාධිය සම්බන්ධ කරගන්න ඇත්තෝ ඉන්න නිසා අපි ගිය වාරේ මේ ක්ෂණික සමාධියේ වශයෙන් සුද්ධ විපස්සනා යානිකාට අදාළ වෙන සමාධිය විස්තර කරගන්න උත්සාහ කරා. ඊගාවට යම් අරමුණක් අරගෙන බුද්ධානුස්තුති භාවනා වාගේ ප්‍රඥප්ති අරමුණක් සමත අරමුණක් අරගෙන අර්පණා සමාධිය දක්වා ගිහිල්ලා ඊට පස්සේ විපස්සනාවට නංවනවා. තව සමහර ඇත්තෝ ආනාපාන සති භාවනා වාගේ නැත්නම් මෛත්‍රී නිමිත්ත වාගේ දිගේ ගිහිල්ලා පළවෙනි දෙවෙනි තුන්වෙනි වශයෙන් හෝ නැත්නම් ආනාපාන චතුත්ථ ධ්‍යාන වශයෙන් හෝ ධ්‍යානෙට ගිහිල්ලා ආර්ය සංදිස්ථානයටපත් වෙලා එතනින් විපස්සනාවට හරවනවා. මේ සෑම සියලු දිනාගෙම මුල්ම වැඩපිළිවෙලේ නම් තියෙන්නේ මේ සමාධිය ලබා ගැනීම සඳහා කටයුත්තයි. කනික සමාධිය විස්තර කරනකොට බොහෝ දෙනා වශයෙන් විපස්සනා වඩන නිසා නමුත් සමත භාවනාවේ යෙදී නැත්තු මේ ධර්මයේ හොඳට තේරුම් ගන්න ඕනේ පටලවා ගන්න තරකයි තමන් කරන්නේ සමතේ බව විපස්සනා කරන නැත්තන්ගේ ප්‍රයෝජනයේ සඳහා මතක් කළේ අපි මේ කනික සමාධිය කනික චිත්ත ඒකාග්‍රතා ඛනමත්ත තීතිකෝ සමාධි සමාධි ඒ ක්ෂණය මත පිහිටියාව සමාධිය සෝපි ආරම්මන නිරන්තරං ඒකාකාරයෙන් පවත්තමානෝ පටිපක්ක අනබිබූතෝ අප්පිතෝ විය චිත්තං නිච්චලං තපේති. ඒ ක්ෂණික සමාධියට දෙන උපදේශ අනුව නැත්නම් විපස්සනා පටන් ගන්න තැන ඉඳලා විපස්සනාවට යෙදෙන යෝගාවචරයට දෙන උපදේශ අනුව ආරම්මනේ නිරන්තරං ඒකාකාරේන පවත්තමානෝ තමන්ට ඉදිරිපත් කරලා දෙන මූල කර්මස්ථානීය පිම්බීම හැකිලිම නැත්නම් ආනාපාන විපස්සනා කොටස එහෙම නැත්නම් ධාතු මනසිකාරය කුමක් හෝ වේවා. ඒත් අරමුණෙහි හිත මෙතන මෙනෙහි කරන හිත නිරන්තරං ඒකාකාරයෙන් පවත්තමාන. අතරක් නොතබා මනසිකාරය පැවැත්වීම. ඒකාකාරයෙන් කියන එකේ අරමුණ ඊටාත්ම ප්‍රිය විදිහට ගන්නෙත් නෑ අත අරමුණ ඊටාම අප්‍රිය විදිහට ගන්න එක. අරමුණ මැදිහත් එක හිතින් සම හිතින් දිගට පවත් ගන්න. අන්න එතකොට අරමුණත් හිතත් දෙක අතර ඉඩක් නැති තරමට මේ දෙන්න ලං වෙනවා. මේ දෙන්න ආශ්‍රය කරන්න පටන් ගන්නවා. පිම්බීම ඇති වීගෙන එනකොට පටන් ගන්නේදීම හිත ඒ දෙසට යොමු කරනවා. එල්ල කරනවා. අපි කියනවා මේකට විතක්කය කියලා. නැත්නම් සම්මා සංකප්පය කියලා. හොඳ යොමු කරවීම. ඒ යොමු කරනකොට සමහර වෙලට හිතේ තෙන්ට යනවා සමහරවිට හිත හිතුවක්කාර විදිහට වෙන තැන් වලටත් යනවා. නමුත් යම් වෙලාවකට ගියොත් ඊගාවචනයේදී ඒ වාගේම මේ පවතින පිම්බීමටම යෙල්ල කරනවා. ඊගාවචනයේ තෙල්ල කරනවා. මෙන්න මේකට කියනවා නිරන්තර හතරක් නොතබ දිගට පවත්වනවා නම් හිතත් මෙනෙහි කරන අරමුණත් හැර අතරමැද රාගයට රිංගන් ටිකක් නැතු වෙනවා. නැත්නම් කාමච්ඡන්දේ නැතු වෙනවා. මේ අරමුණ මට නොවේවා කියලා තේන තරහ හිතකට රිංගන් ටිකක් නැතු වෙනවා. නැත්නම් ව්‍යාපාදේ නැතු වෙනවා. ඉතින් මේ අරමුණ ඔහේ තියෙනවා මමත් මෙහි ඉන්නවා කියලා වගේ කම්මැලිකම උදාසීන බව කුසීත බවට හිත ඉඩක් නැතු වෙනවා. නැවත නැවතත් ඔසෝසව හිත අරමුණේ නම් වෙන නිසා. එතකොට තීන මිද්දේ නැතු වෙනවා. ඊගාවට මම හිත කයට යොදවන්න ඕනේද? පිම්බීම හැකිලිම සිදු වෙනකොට උගුරේද <clears throat> බලන්න ඕනේ, පපුව මැදද බලන්න ඕනේ, නැත්නම් උදරයේද බලන්න ඕනේ කියලා ඒක මේක කල්පනා කර කර ඉන්න හිතක් තියෙන කෙනාට කවදාකවත් බෑ පිම්බීමට හිත යොදවන්න. පිම්බීමට හිත යොදවුණා නම් එල්ලේ හරියටම තියෙනවා. එතෙන්ද හිත යනවා නම් අන්න අර කියන විදිහේ ඒකදෝ මේකදෝ කියලා විස්ත විසිරී යන ස්වරූපේ අතනක් තියෙනවා මෙතනක් තියෙනවා ඉරියව්වක් පේනවා උණුසුම් බවක් වැටෙනවා ශබ්දත් ඇහෙනවා එහෙම බවක් නැහැ. හිත හරියට එක තැනක අවික්ෂේපගත වෙනවා නැත්නම් එක රාශිය වෙනවා. එතකොට උද්දච්ච කුක්කුච්ච කියන නීවරණ දෙන්නේ නැතුව යනවා. ඊගාවට සැක උපදවන මේ එක පිම්බීමකට මේ විදිහට හිත එල්ල කරන්න පුළුවන් කියමු. ඕකෙන් පුළුවන් ද නිවන් ලබන්න. ඔය වගේ පුළු පොඩි එකේ පන්ති ළමයෙකුට උනත් කරන්න පුළුවන් වැඩකින් පුළුවන් වේද උද්‍යප්පේ ඥානය ලබන්න. ඕකෙන් පුළුවන් වේද භංග ඥානය ලබන්න. සමහර විටක මේක මේ මාව හිර කරලා බැඳ කරලා තියන්ට ගුරුවරු විසින් පනවකෝ නීතියක් වෙන්න පුළුවන්. ඒ නිසා මේක පිළිබඳව ඔච්චර විශ්වාස කරන්න ඕනේ නැහැ කියලා සමහර වෙලාවට ওই වගේ වෙන්න වෙන්න පුළුවන් වෙන විදිහකට වෙන්න විවිධාකාර සැක මතුවෙනවා. මේ තන හරියද ගුරුවරයා හරියද ස්ථානේ හරියද ක්‍රමයේ හරිද ආදි ක්‍රමයට සැකමක් වෙනවා. ඒ ඉන්නේකේම සැකයක්වත් තියෙනවනේ අරමුණට හිත නැංවීම වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචර තේරුම් ගන්නවා නම් යම් මොහොතක පිම්බීම ඇති වෙන වෙලාවේදී නැත්නම් ආශ්වාසය ඇති වෙන වෙලාවේදී ඒ සමග හිත තියෙනවා කියලා කියන්නේ මේ පහම නැහැ. මේකට කියනවා පටිපක්ක අනබිභූතෝ ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් යට නොකරගත් අවස්ථාව. ප්‍රතිපක්ෂ ධර්ම කියන්නේ නිවර ධර්ම. නිවන ධර්මයේ යට නොකරගත්ත වෙලාවල අප්පිතෝ විය. හරියට සමත භාවනා කරලා අර්පණා සමාධියකින් හිත අරමුණට බැසගත්තාසේ. නැත්නම් අරමුණට හිත සමීපව පිහිටෙව්වාසේ. අර්පණාවක් නෙවෙයි නමුත් අර්පණාවක් වගේ චිත්තං නිච්චලන්ට අපේ හිත නිසසල කරනවා මේ තමයි ඝනමත්ත්‍ත්‍තික සමාධිය නැත්නම් ක්ෂණික සමාධියේ ස්වરૂපය මේ නිසා ඒකනික සමාධිය සඳහා කටයුතු කරන යෝගාවචරය අප්‍රමාණ උත්සාහ කරන්නට බුදුමාකාර ගෞරවයක් කරන්නට ඕන මේ දෙන උපදේශවලට සැක කරනවනම් ඒක දෝ මේක දෝ කියලා හිත විසිරී යනවනම් නින්දට වැටෙනවනම් අරමුණ නීරස කරගන්නවනම් අරමුණට ඕනකට වැඩිය බැඳෙනවනම් කටයුතු කරගන්නවා මේ නිසා අපි එදා සඳහන් කරපු විදිහට සමත භාවනා කරන යෝගාවචරයන් ආනාපානීයදී හුස්ම රැල්ලට හිතියොදනවා. මේ හුස්ම රැල්ලේ අර වගේ ප්‍රශ්නයක් එන්නේ නැහැ මේ සමතේ සඳහා කරන භාවනාව නිසා සමහර විටක එකම අරමුණේ නැවත නැවතත් නැවත නැවතත් යොදාන යනකොට බොහොම පහසුවෙන් මේ භාවනාවේ යත්තා වූ සාන්ත සීතල ස්වરૂපේ බොහොම ඉක්මනට වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් විපස්සනා යෝගාවචරයට ඒ තරම් ඉක්මනට ඒ භාවනාවේ රසයක් සාන්ත සීතල බවක් ඇති වෙන්නේ නැහැ. ඒ යෝගාවචරයාගේ සමාහට නොතිබුණු වේදනා රාශි මතුවෙන්නේ කියලා. කවදාකවත් නැති වෙච්ච හිතවිලි රාශි මතුවෙන්නේ කියලා. පිටින් ඇහෙන ශබ්ද කනට යවුල් අනින්න වගේ ඇරෙන්නේ කියලා. ඉස්සරහට එන පොඩි ආලෝකයක් පවා දරා ගන්න බැරි තරම් තද ගොරෝසුට වැටෙන්නේ ඉඳී තියෙනවා. මේ නිසා මේ යෝගාවචර දෙපළට සමතේ වඩන යෝගාවචරයට සහ විපස්සනා වඩන යෝගාවචරයට බැලුවොත් විපස්සනා යෝගාවචරයට මේ හරියටම එල්ල කරමින් දුෂ්කර කටයුත්තක් උපදින උපදින අරමුණ මතට හිත එල්ල කරමින් ඒ මත සමාධිය ඇතිකරන්න හදනකොට මේ විදිහට වේදනා, හිතිවිලි, ශබ්ද නැත්නම් කම්මැලිකම් මොන මොන දේවලින් හරි බාධාවල් කැපිපේන කොපියන මට්ටමට එන්න පුළුවන්. සමත යෝගාවචරයට එන්නේ නැතුව නෙවෙයි එන්නේ ඉඳී තියෙන නමුත් බොහෝ අවස්ථාවල සමත යෝගාවචරය මේකටත් වඩා හොඳ නිශ්චල තැන් හොයාගෙන භාවනා කරනකොට හිත සාන්ත සීතල තත්ත්වයටපත් වෙනවා මේ නිසා ස්වරූපෙන් සාමාන්‍ය ආචාර්ය මතයක් විදිහට සමත භාවනාව සුඛ ප්‍රතිපදාවට විපස්සනා භාවනාව දුක්ඛ ප්‍රතිපදාවකට වශයෙන් අපි එදා තේරුම් ගන්නවා මේ විදිහට ධිකතම දුක් වේදනාවේ විපස්සනාව ගෙන යා ගන්නවා කියන එක වෙන්න පුළුවන් කාරණාවක් නේ. කාට නමුත් ශරීරයේ ඉවසන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා හිතේ ඉවසන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මුලදී නම් භාවනා මධ්‍යස්ථානට ආපු ගම නැත්නම් මේ විපස්සනා පටන් ගත්ත ගම ලොකු ශක්තියක් හිතේ තියෙන ශ්‍රද්ධාව වශයෙන් වීර්ය වශයෙන්. අන්නේ ඒ වෙලාවේදී නම් යෝගාවචරයට කියන කියන විදිහට ඒ විදිහට ආරමුණට යොදාවි. නමුත් මේක දිගින් දිගටම සුමානියක් දෙකක් තුනක් හතරක් වශයෙන් යද්දී මේ කියන විපස්සනා භාවනා යෝගාවචරයට මේ කටුක ස්වરૂපය අඩුවීමක් වෙන්නේ නැතිනම් ඒ යෝගාචර බොහෝ ඉක්මනට එපා නමුත් වාසනාවකට වාගේ විපස්සනාවේදී හරියට මේ උපදේශ පන්තිය පිළිගන්නව නම් යෝගාවචරය මතුවෙන මතුවෙන අරමුණට ඒ ඒ ක්ෂණයේ හිත නැන්වීම කරනවා නම් මේ කණික සමාධිය ඇති වෙලා කණික සමාධිය කියන්නේ මෙහෙමයි කියලා තේරුම් අරගෙන මේ කණික සමාධිය වැඩිීමේදී අන්න සමත යෝගාවචරයාගේ සමාධිය වැඩුණා හා සමාන සුඛදායි වේදන මතුවෙන්න පටන් ගන්නවා වෙනස තියෙන්නේ සමත යෝගාවචරයට ඉක්මනින් ලැබෙන්න පුළුවන් මේ පහසු සුඛ පීති වේදනා විපස්සනා යෝගාවචරය ලබනකොට ටිකක් අහුවෙලා. මෙන්න මේ කාලය තමයි තීරණාත්මක අවස්ථාව. මේ කාලය තමයි යෝගාවචරය හිත පිරිය ගන්න අවස්ථාව. දමල ගහලා යන වෙලාව. එහෙම නැත්නම් කටුක අවස්ථාව ඉක්මවා ගන්න බැරුව හැමදාම සමහර විටක කටුක භාවයෙම පවතින අවස්ථාව. ඒකට හේතුව මේ විපස්සනා භාවනාවේදී තියෙන්න ඕනේ මේ සක්කච්ඡාකාරීකම. දවසින් දවස දවසින් දවස තමන්ගේ භාවනාව තියුණු සියුණු තියුණු මට්ටමටපත් කරගන්න බැරි වුණොත් මෙන්න මේ කටුක භාවයේ මේකෝ රැඳීින්ද වෙනවා නැත්නම් භාවනාව කැඩෙනවා මේ தත්ත්වයේ දිගට ගියොත් බොහොම මනස වේසයි බොහොම වේසයි මනසට මනස දෙලොවක් අතර රැඳෙලා තියෙනවා ඒ පුද්ගලට කාමයෙන් ලැබෙනා වූ කාම සුඛයක් නැහැ භාවනාවෙන් ලැබෙනා වූ ධර්ම සුඛයක් නැහැ ඒ නිසා යෝගාවචර විකෘති වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ධර්ම දේශනා මාර්ගයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ යෝගාවචරය හරියට දැනගන්නවා නම් මේ විශේෂයෙන්ම විපස්සනා භාවනා කරන වෙලාවේදී අරමුණට හිත නැංවීමෙන් සමාධිය නම් හදා ගන්නවා කියන්නේ මේකයි ඒකට අවශ්‍ය කරන දේ මේකයි. ඒ වෙලාවේදී දුක. නමුත් ශ්‍රද්ධාවෙන් අපි ඒක පිළිගන්නවා. කොහොමද පිළි අරගන්නේ නැත්නම් කොහොමද ඒක අපි හිතට හදා හිත හදාගන්නේ නොබෝ කාලයකින් මේකේ ප්‍රතිඵල අපිට දැක ගන්න පුළුවන් වෙනවා කියන පොරොන්දුව හිතට දීලා. ඒ ලැබෙන නොබෝ කාලෙකින් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? හරියට සමත යෝගාවචරයට වාගේ හිතේ සමාධිය ඇති වෙලා ඒ තුල නාම රූප වෙන් කර දැන ගැනීම හේතුඵල දැන ගැනීම ආදී විවිධාකාර ඥාන මොදුවේට පටන් ගන්නවා. අන්න එහෙමනම් අර හිතට ගතට දීපු පොරොන්දුව බොහෝම ඉක්මනට සහතික කරලා කුටි විඳ ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් ඇතුළේම ලොකු සද්ධාාවක් පහළ වෙනවා. මෙන්න මේ දෙක අතර වෙනස මොකද්ද? අන්න විපස්සනා යෝගාවචරය මුලදී සමතය වඩලා ඒ සමතය යම් කිසි ප්‍රමාණයකට තහවුරු කර ගැනීමෙන් පසුම ලැබෙනා වූ ප්‍රඥාව මතු කරගන්නේ කොහොමද? නැත්නම් මේ විපස්සනාවේදී මුලින් උතුමාකාර වෙහසක් සෑහෙන උත්සාහයක් සෑහෙන පිළිගැනීමක් සෑහෙන ක්‍රමානුකූල යෙදුමක් කරමින් කරමින් සමතේ වඩන යෝගාවචරය මේ සමතය ඥානයට හරවගන්නේ කොහොමද නැත්නම් ඥානය පහළ වෙන තරමට සමතේ මෝරවාගන්නේ කොහොමද කියන එක දැනගන්න තියෙනවා අද ධර්ම දේශනාදී අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කොටස පැහැදිලි කරගන්නවා. යෝගාවචරය ආනාපාන නිමිත්ත විපස්සනා කරන වෙලාවේ නැත්තම් බිම්බීම හැකිලිම අරගෙන විපස්සනා කරන වෙලාවේදී අහවල් දේ නිසා මේක කරනවාද කියලා කියන්න බෑ කරන දේ එකම දේ ශ්‍රද්ධාවෙන්මයි කල්යාණ මිත්‍රයෝ විසින් දෙන උපදේශ පන්තියේට යටත් පහත් භාවයමයි. අන්නේ යටත් පහත් භාවයේ මත පිම්බීමක් මතුවෙන වෙලාවේදී ඒ පිම්බීමෙත් හිත නංවනවා. හිත නංවලා ඒ පිම්බීම යම්තා ක්ෂණයක් දෙකක් තුනක් පවතිනවාද ඒ පවතින පවතින පුරාම හිත ඒ සමග ආශ්‍රෙහි පවත්වන්නට උත්සාහ කරනවා. එතකොට ඒ අරමුණ මැකිලා ඉබේම ස්වභාවයෙන්ම හැකිලීමේ ආරමුණට නැත්නම් මූල කර්මස්ථානයේ දෙවෙනි පළුවට මතුවෙන්න ගන්නවා. ඒ මතුවෙනකොට අනර්ථයෙන් බීමද කලා වගේ මිතාම ගෞරවයෙන් ලොකු නැවුම් භාවයකින් අර හැකිලීමටත් හිතියොතන. හැකිලීමට හිත යොදනකොට හැකිලීමේ ස්වરૂපේ වැටේ. එතකොට ටික වෙලාවක ඒක නැති වෙනවා. මෙන්න මේ වැටෙන ස්වરૂපය කියන හිම්බෙන වෙලාවේදී Tamanට වැටේවි තද වෙනවා විශාල වෙනවා. බැලුමක් පිම්බෙනා වගේ වැටෙනවා. කුලඟට රෙද්දක් වැනෙනා වගේ වැටෙනවා. ආදී ක්‍රමයට මේ වැටෙන දේවල් හැකිලිම දිහා යනකොට වෙනස් ස්වරූපයකට වෙන්න පුළුවන් වැටෙන්නේ. යෝගාවචරය මෙන්න මේ වැටහීමට තැන දීලා කටයුතු කරනවා නම් මතුවෙන මතුවෙන අවස්ථා හිත නංගනවා. ඒ නංගව පිහිට එහිම පැවැත්වීම සඳහා මෙනෙහිත් කරනවා. කරන ගමන් Tamanට වැටෙනවා පිම්බෙනවා වගේ. බැලුමක් පිම්බෙනවා. නැත්තම් තද වෙනවා වගේ. මෙන්න මේ ස්වરૂපය වෙන මේ අතරමැද වෙන විදිහක කියනවා හිත නැංගුවාට පස්සේ මේ වැටෙන පිම්බීමෙන් තොර වෙන මොනවත් නැහැ ඒකාන්තෙම පවතින පිම්බීම පමණයි කියන වැටීමට එනකන් කිසිම දෙයකට ඉඩ නොතබ නොදන්නා දෙයකට ඉඩ නොතබ හාත්පස දැක ගන්නා ස්වරූපේ හිත සාදර හිතින් ඒ තොරතුරු උකහා ගන්නවා නම් යෝගාවචරයට සමහර විටක ඊ타මත්ම ගෞරවයේ ඊ타මත්ම සැලකිලිම් බලන සමාඩ මේ තදවීම තුළ සමාහට උණුසුම් ගතිත් වැටෙන්න ඉඩ තියෙනවා. සමාහට සිසිල් ගති, සමාත්මිකන් හැම්බරෙන රැලි ගහන ගති, වැగిරෙන පිඩු කරන ගති, චලන ගති নানা ප්‍රක දේවල් වැටෙන්න පටන් ගන්නවා. නමුත් යෝගාවචරය මේ වැටෙන දේවල් වලට ගරු කරන්නේ නැතුව මේක ඉච්චර වැටෙනා දෙයක් නෙවෙයි කියලා නොසලක හැරියෝ සමාධිය තහවුරු කිරීමටත් බාධා සිද්ධ වෙනවා. ඉදිරියේ පහළ වෙන්න තියෙන ඥාන වර්ධනයටත් බාධා සිද්ධ වෙනවා. ඒ නිසා ආචාර්යවරු, කල්යාණ මිත්‍රයෝ මතක් කරනවා අරමුණ මේකයි කියලා දැනගන්න. මොකද අරමුණ කියන්නේ පිඹීම. තමයි ඒ දෙයි පිහිටන ආකාරය නැත්නම් මේක විපස්සනාවට නංවා ගන්න කොහොමද? පිම්බීම පිම්බීම වශයෙන් මෙනෙහි කිරීමයි. ඒ තමයි යෝගාවචරයේ කටයුත්ත. ඒ නිසා පිම්බීම බව මෙනෙහි කරා. මෙනෙහි කරලා මෙනෙහි කරන හිතට පිම්බීම එල්ල වෙච්චාම කොහොමද වැටෙන්නේ? එතකොට කියන්න පුළුවන් තද වෙන ගති වැටෙන ප්‍රකට වශයෙන් සමහර වෙලාවට රැලි ගහන බවවල් තේරෙනවා. සමහර වෙලාවට හැකිලෙන මේ පිටු කරන චලන ගති වැටෙනවා. මෙන්න මේ විදිහේම සැලකිල්ලකින් හැකිලීමටත් හිත යොදවනවා නම් හැකිලීමේදී මූල සිට මැද දක්වා මැද හරහා අග දක්වාම පවතින ආ වූ සියලුම ස්වરૂප දක්ව ගන්න පුළුවන්. මේ අතරමැද යම් තැනක් නොදක අතහැරියා නම් නොසලකිල්ලෙන් අතහැරියා නම් ඒ තාක් සැකෙට ඉඩ තියෙනවා. යන්න අවස්ථාවක යෝගාවචරය එක පිම්බීමක ඇතිවෙනා වූ මේ පිම්බියන ස්වરૂපයේ දෙවෙනි පිම්බීම දක්වාම ගෙනිලා එහිදී කලින් දැක්කට වැඩිය දැක ගන්න උත්සාහ කරනවා. තුන්වෙනි පින්බීමේ ඒටත් වැඩිය දැක ගන්න උත්සාහ කරන මේ විදිහට පත්වගෙන පත්වගෙන යනවනම් යෝගාවචරයට මේ පින්බීමක තුල සීති වෙන්න පුළුවන් සෑම සිද්ධියක්ම තමන්ගේ ශක්ති ප්‍රමාණයට වැටහෙන්න වැටහෙන්න යෝගාවචරය තේරුම් ගන්නවා මේ රූප ධර්ම පද්ධතියත් ඒ පිළිබඳ අවබෝධයක් තොර අවබෝධයේ මුත්තර පින්බීම කියලා වෙන විශේෂ දෙයක් නැහැ. පින්බීම තුල පවතින්නේ තද වෙන තෙරපෙන ගති. බර හැලු ගති. උණුසුම් සිසිල් ගති. එහෙම නැත්නම් කියනවා මේ මහා භූත හතරේ රූප ස්වરૂපය. ඒක දැන ගැනීමද කියනවා නාම ධර්මයේ කියලා. මෙන්න මේ විදිහට මේ තුල පවතින්නේ නාම රූප දෙක පමණක් කියලා. එහෙම නැත්නම් නාම රූප දෙකෙන් තොරව මේ පිඹීමක් තුල වෙන කිසිම දැක ගන්නට බැරි අත්දැකීමට හසු කර ගන්න බැරි গুপ্ত ස්වරූපයක් නැහැ. හොඳට පට ඇරලා දැක ගන්න පුළුවන් වෙන දවසට අන්න යෝගාවචරයට වැටෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ලෝකේ නාම රූප ධර්ම වලින් තොර වෙන කිසිම දෙයක් නැහැ. මෙතන සත්වයේක්ය පුද්ගලයේක්ය ස්ත්‍රියාවක්ය පුරුෂයෙක්ය හොඳය නරකය මොනවාක් නැහැ. ඍජු Tamange අත්දැකීමට වර්තමාන මොහොත වශයෙන්ම එළඹී බලනවන ආත්පසින් බලනවන මේ බුද්ධ වචනේ විතරයි හේන්නේ. එයින් එහාට මතුවෙන්න දෙයක් මෙතන නැහැ. තියෙනවනම් මේ තදවීම තුල සහැල්ලු බව තියෙයි. උණුසුම තියෙයි. සිසිලස තියෙයි. චලන ගති තියෙයි. හැඹරේන තලි ගහන ගති. පිටු කරන ගති තියෙයි. මේ ගති සියල්ලම දැක ගැනීමට සාදර හිත ඇති කර ගන්නවනම් මෙන්න බුද්ධ වචනේ බොහෝම ශීඝ්‍රයෙන් කොහොම ඉක්මනට ලං වෙන්න පුළුවන්. නමුත් යෝගාවචරයට මතුවෙන ඊතාවත් ප්‍රකට වූ තදවීම පමණයි. යෝගාවචරය එතනදී කුසීත වෙනවනම් මේ ඇති කියලා හිතනවනම් අන්න යෝගාවචරයට තමන් ඇති කරගත්තා වූ සමාධිය පිළිගන්නේ නැති, අදහන්නේ නැති, ගෞරව කරන්නේ නැති ස්වරූපයටපත් උනොත් එතන හිටිනවා. වර්ධනයේ හිතේ වර්ධනේ එතන හිටිනවා. ඊට පස්සේ බලනකොටත් යෝගාචරයට පේන්නේ දැන් පිම්බීමේදී තද වෙනවා විතරයි. ඉතින් පහුවෙන්ද ඇවිල්ලා ආපුවාම ආපුවාම කියන කොච්චර වෙලා භාවනා නම් පැය 3මාරක් 4ක් සමහර 5ක් 6ක් 7ක් කොහොමද පිම්බීම වැටුනේ? යෝගාචරය පැය කාලක් කතා කරලා කවදාකවත් පිම්බීම වැටුණ ආකාරය කියන්නේ. යෝගාචරය කියන බඩ රිදුනා, කොන්දේ අමාරු ආවා, මේ සත්තු කෑ ගැහුවා, මේ වේදන අයතනේ පිම්බීම හැකිලිම සම්බන්ධ කීයුතු තොරතුරු හැර කියන්න යම් තාක් වචන තියනවාද යම් තාක් තොරතුරු ඔක්කොම කීකේ කවදාකවත් මෙච්චර මේ අපි භාවනා කරේ මේ තමන් මූල කර්මස්ථානයේ වශයෙන් ඉසමුදුනේ පිළිගත්තා වූ මේ සංසිද්ධියට සිහි බුද්ධියෙන් යුක්තව මෙනෙහි කරමින් හිත යොදන වේලාවදී ඒ දේ වටහා ගන්නටි කියලා ගන්නට බොහොම කල්යනා. ඒක අදාහ ගන්නට බොහොම කල්යනා. වැදගත් දේ නම් කල්යම නෙවෙයි. කල් ගිහිල්ලා හරි වතහා ගන්න එක. එහෙම වුණොත් දෙපාර්ශ්වෙම දිනු. යෝගාචරයක් දිනු කර්මස්ථානාචාර වෙ නැත්නම් උපදේශ දෙන පැත්තක් දිනු. යම් වෙලාවක වටහා ගත්තේ නැත්නම් ඒ තා කල්ම යෝගාවචරය දෙලොවක් අතර හිත වෙලා. ඒ නිසා මෙතනදී තේරුම් ගන්න ඕනේ මේ ක්ෂණ මාත්‍ර වශයෙන් ඇති කර ගන්නා වූ සමාධියේ ප්‍රෝජනය ඵලය දන්නේ නැත්නම් ඒ අස්වැන්නේ නෙලාගන්නේ නැතිනම් ඒ ගොවිතන සරු වෙන්නේ නැහැ කොච්චර භාවනා කරා තමන්ගේ මේ දෘෂ්ටි කෝණය හරියට හරිගස ගන්නට මේ භාවනා කිරීමේදී අරමුණකට අපි හිත නංවන්නේ නැංවීමෙන් নানা ප්‍රතිඵල ලැබෙනවා උත්තුම්ම ප්‍රතිඵලය තමයි ඒ අරමුණු වර්තමාන වශයෙන් වටහා ගැනීම. ඊ වැටෙන්නේ නොදන්න වචන වලින් නෙවෙයි. නොදන්න ගැඹුරුතාව වලින් නෙවෙයි. Taman දන්න ක්‍රමයට. Taman දන්න ක්‍රමයට වැටහිච්ච දේ අන් කේන්දරේ හඳහන වාගේ යෝගාවචරයාගේ ඉදිරි ගමන තීන්දුව කරා. ඒ නිසා භාවනා කරනකොට යෝගාවචරයේ මේ කණික සමාධිය ඇති කර ගන්නවද නැද්ද කියලා බලන්න අපි මේ මේ ටිකල් වගේ ස්ථානවල විනා සුමානයක් දෙකක් දෙනවා. ඒ කාලය තුල යෝගාවචර සඳහන් කරන මෙන්න මෙච්චර කාලයක් කරුණා කරලා හිත ආරමුණේ නැංවීම කරන්නට සක්මන වශයෙන් කරන්න පරියන්කේ වශයෙන් කරන්න අනිත් තැන් වලදී සතිය පිහිටවන්න. පරියන්කේදී මේ ප්‍රයත්නය කරනකොට එකම ක්ෂණයක් හෝ අරමුණට හිත නංවන්න පුළුවන් ද බැරිද කියන එක ඉස්සෙල්ලාම කියන්න. කියනකොට අරමුණ මොකද්ද කියන්නේ? ඒ අරමුණට හිත නැංවේ කොහොමද කියන්නේ? එතකොට වැටුනේ මොකද්ද කියන්නේ? බලන්න යෝගාවචරයාගේ ගොනුවක් හරියට එල්ලයක් කොච්චර දුරට මේ උපදෙස් කරනවා නම් ඒකට කියන්න පුළුවන් යෝගාවචරය දැන් බලන්නේක් බවට පත් වෙලා ඉන්නවා. බැලුවොත් පේ. මේ නොතිබුණු දෙයක් නෙවෙයි. මේ කවදාකවත් මේ බුදුරජාණන් වහන්සේ විසින් මවලා පෙන්වන්නට හදන දෙයක් නෙවෙයි. නැත්නම් ආචාර්ය પરම්පරාව විසින් මවලා පෙන්වන්නට හදන දෙයක් නෙවෙයි. යෝගාවචරය මනස්කල්පිතයක් නෙවෙයි. හිතලුවක් නෙවෙයි. මේ දේ හැමදාම වෙමින් තිබුණා. නමුත් කවදාකවත් මේ විදිහට බැලුවේ නැහැ. බැලුවේ නැති නිසා පෙන්වන්නේ නැහැ. මෙන්න මේ විදිහට බලන්නේ නැතුව බැලිවිලි જાතින ලෝකෙ ගොඩක් තියෙනවා. ඊ බැලිලි වල තියෙන දිගටම සංසාරයට බැඳින බැලිලි. මෙන්න මේ අමතර බැලිල්ලට විශේෂ බැලිල්ලට කියනවා පස්සනා කියලා. පස්සනා කියලා කියන්නේ බලන එක. මේ වී කියලා කියන්නේ විශේෂ බැල්මක්. තමන්ගේ මේ ජීවනයේ සම්බන්ධ වර්තමාන මොහොතේ සිදුවෙන දේට සම්පූර්ණ අවධානය යොදවල ඒ පිළිබඳව ගෞරවේ ඊ බලල වැටහෙන දේ තමයි උතුම්ම දේ විදිහට සලකනවන අන්න එතකොට පේන්න පටන් අර ගන්නවා සත්‍යයේ දොරටු වහල් කරවල් දෙක. මෙන්න නාම ධර්ම මෙන්න රූප ධර්ම. මේ දේ දැක ගන්න නම් යෝගාවචරය එකම අරමුණට හිත යොදන්න ඕනේ නැවත නැවතත් හිත යොදන්න ඕනේ මෙනෙහි කරමින්ම හිත යොදන්න ඕනේ ලැබෙන තොරතුරු අගය කරන්න ඕනේ ඒක තමයි තමන්ගේ භාවනාවේ තියෙන ප්‍රධානම අස්සන්න වශයෙන් සලකන්න ඕනේ අන්න මේ විදිහට ගමන් කරනවා නම් යෝගාවචරය වෙන විදිහට කියනවා නම් ලැබෙන හැම තදවීමක්ම තෙරපීමක්ම චලනයක්ම උණුසුම් බවක්ම සිසිලස බවක්ම මම දැනගනිමි හාත්පසින් වටහා ගනිමි හාත්පසින් අල්ලා ගනිමි කියලා බලාන බලාන යනකොට තේරෙන පටන් අර ගන්නවා මේ නාම ධර්ම කියන මේ දේ වටහා ගන්න හිතත් රූප ධර්ම කියන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූතයන්ගේ ස්වરૂපත් හැර ආයේ මේ වෙනමම උපකරණ දාලා බලන්න එහෙම නැත්නම් වෙනම විශේෂ ඥාන ඇතුව බලන්න මොනම දෙයක්වත් මේක හැංගිලා නැහැ. තියෙන යමක් තියෙනවනම් මතුවේ. මතුනොත් පෙනේ. පෙනුනොත් ඒව නාම රූප. මෙන්න මේ විදිහට යෝගාවචරයට එක ක්ෂණමත් සමාධියක් තුළ එක මොහොතක ඇතිවෙච්ච සමාධියක් තුළ මේ තරම් ගැඹුරක් යන්නේ නැහැ. මේ නිසා මේ ඒක ආරම්මන නිරන්තරං පවත්තමානෝ ඒකාකාරයෙන් පවත්තමානෝ කියලා මේ ටීකාචාරින් වහන්සේලා පෙන්වලා දෙනවා. ඒ අරමුණෙම නිරන්තරයෙන් අතරක් නොතබ අතරක් නොතබ කියලා කියන්නේ මේ තදවීමද කියලා කල්පනා කරන්න යන්න එපා. මේ තදවීම තියෙන තැන බුරුකම තිබිය යුතුයි කියලා කල්පනා කරන්න යන්න එපා. මෙතන උණුසුම තිබිය යුතුයි කියලා කල්පනා කරන්න යන්න එපා. මේ කල්පනා කිරීම කියලා කියන්නේ ඒ විපස්සනාට වස එකතු වීම. කල්පනාට ඉඳ නොතබ ඇත්ත ඇති හැටියේ ඊටම ලාමකයි, ඊටම මු르දුයි නමුත් කුංචි. වටිනාකමෙන් අඩු නැහැ. මෙන්න මේ විදිහට නිරන්තරයෙන් පවත්තන්ට යන්න ඕනේ ඒකාකාරයෙන් ඒක මනින්ට යන්න එපා. මට අද සහැල්ලුකම වැටුණා අපරාධ ගොරෝසුකම වැටුනේ නැහැ. නැත්තම් මට ගොරෝසුකම විතරයි වැටුනේ අපරාධ සහැල්ලුකම වැටුනේ නැහැ. මොනවාක්වත් අවශ්‍ය නැහැ. වැටෙන්නේ ගොරෝසුකම නම් ඒ ගොරෝසුකම වැටෙච්ච බව දැනගන්න. නමුත් සන්තෝෂ වෙන්නේ නැහැ. තව මොනවද තියෙන්නේ? ආවතහ ගන්න තියෙන මොනවද කියලා අර පළල් හිතින් සාදර හිතින් පිළිගන්නා සුළු හිතින් බැලීමට තීන්දුවන ඔක්කොම වෙන විදිහට කියනවා නම් මේ ලබාගත් ආ වූ සමාධිය නැවත නැවතත් නැවත නැවතත් එහිම පැවැත්වීම මේකෙන් තමයි මේ ප්‍රඥාවට ඉඩ සැලසෙන්නේ. මෙන්න මේ අවස්ථාවේදී තමයි යෝගාවචරයාගේ ජීවිතේ බොහෝමත්ම තීන්දුව අවස්ථාව. මේ අවස්ථාවේදී යෝගාවචරය ලැබෙන ලැබෙන සෑම ක්ෂණයකම පරියන්ගේ වශයෙන් හෝ වේවා සක්මන වශයෙන් හෝ වේවා ඉදිරිදා කටයුතු වශයෙන් හෝ වේවා යොදාගෙන කටයුතු කරනවා නම් බොහෝම ශීඝ්‍රයෙන් යෝගාවචරයට වැටෙනවා කොයිම මොහොතේ කොයිම ඉරියව්වක හිටියත් ඇසීමක් වුණත් දැකීමක් වුණත් ආග්‍රහණය කිරීමක් වුණත් රස බැලීමක් වුණත් ස්පර්ශය ලැබීමක් වුණත් හිතීමක් වුණත් හොඳට විස්තර සහිතව බැලුවොත් එකක් පැහැදිලි පරියන්කේදී පිම්බීම දිහා හැකිලිම දිහා බලාගෙනකොට වගේම මේකේ නාම රූප ධර්ම වලින් තොර දැකලා හොයලා බලාගන්න බැරි හැංගිච්ච গুপ্ত මොනවාක්වත් නැහැ. ඥානීය සම්පූර්ණ වෙන්න සම්පූර්ණ වෙන්න මෙහි යත්තේ නාම රූප ධර්ම දෙක පමණයි කියන ශ්‍රී බුද්ධ වචනයට ළඟ. මේක අවබෝධ වෙන්නේ අහම්බේ. එක වැරකට එක ක්ෂණයකට සිද්ධ වෙනවා. ඒ අවබෝධ වීමත් එක්කම හරියට තද කරලා තියෙන ස්පිරිල්ලමක් එකපාර මුදාහරකවා රින් ගාල පැනලා ඒක නිදහසලා යන්නේ අන්න ඒ වගේ විශාල නිදහසක් හිතට වැටෙනවා. අපි මේ ගමන් කරන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් දේශනා කරපු අනුමත කරපු අනුශාසනය කරපු වැඩපිළිවෙලකයි ඒ නිසා මගේ හිත දැන් මානසිකාරයේ වශයෙන් අරමුණට ඇඟිලා තියෙනවා අරමුණයි හිතයි එකිනෙකට මුණ දාලා තියෙනවා නීවර ධර්ම නැහැ ඒ නිසා මට හොඳට අරමුණ දැක ගන්න පුළුවන් ඒ අරමුණේ නාම රූප ධර්ම වලින් තොර වෙන මොනක්වත් නැහැ කියන්ට ආයතින් පුත්‍රජාන් වහන්සේ අවශ්‍ය නැහැ ධර්මයම සාක්ෂි තමන්ගේ අත්දැකීමම සාක්ෂි. මෙතුආකල් තමයි යම් දුකක් වින්දානම් මේ භාවනාව සඳහා මෙන්න මේ සඳහා තමයි ඒ පදනම සැලසුනේ. ඒ නිසා යෝගාවචරය මෙතුආකල් යම් දෙයක් සද්ධාවෙන් බාර අරගෙන කටයුතු කරා නම් ගුරුවරයා කෙරේ ගෞරවයෙන් එහෙම නැත්නම් සංසාරේ බය නිසා ඒ සියල්ලටම උත්තර අර එක ක්ෂණයක අවබෝධය ලැබේ. මේ ලැබීම නිසා යෝගාවචරගේ මෙතුවක් කාල තිබුණු ශ්‍රද්ධාව අපි කියනවා යම් ක්‍රමයකට හුදු ඇදහිල්ලෙන් ආපු ශ්‍රද්ධාවක් නම් අන්න දැන් වෙනස් වෙනවා. දැන් යෝගාවචරයට ඇදහිීමක් අවශ්‍ය ඕනම වෙලාවක මේ සමාධියට ඇවිල්ලා පින්වීම දිහා බැලුවොත් වැටහෙවි මේකේ නාම රූප හැර වෙන මොකුත් නැහැ. හැකිලිම දිහා බැලුවොත් වැටහෙවි මේකේ නාම රූප හැර වෙන දෙයක් නැහැ. සක්මනේදී එසවීමේදී යැවීමේදී තැබීමේදී එදිනෙදා කටයුතු වලදී ඉදිරියට යනවා පස්සට ඒ බලනවා මෙහෙම බලනවා අදුම තරමේ ඇස්පිල්ලම් ගහන වාරයක් පාසා හෝ ඒ සඳහා ඇත්තා වූ චේතනාව කියනා වූ නාම ධර්මයේ ඒ අනුව පවතිනා වූ මේ චලන, තදවීම, තෙරපීම් ආදී ගති. මේ නිසා යෝගාවචරය මෙතුවක්කල් විශ්වාස කරගෙන ආපු ශ්‍රද්ධාවට පණිනවා. ඒ පණ එන්නේ Taman සතිමත්ව ඥාණයට ඉඩ දෙමින් අත්දකපු දේවල් නිසා. මෙන්න මේ ශ්‍රද්ධාව තුළ ඉස්සල් තිබුණු ශ්‍රද්ධාවට අපි කියනවා නම් ප්‍රසාද ශ්‍රද්ධාව. බුදුජානන් වහන්සේ කෙරෙහි යත්තා වූ ශ්‍රද්ධා හද්දේ ස්වરૂපේ මත ඇති ශ්‍රද්ධාව ධර්මයේ මත සංඥාව දැන් එන්නේ තමන්ගේම ඍජු අත්දැකීම මත එන ශ්‍රද්ධාව. මේකට කියනවා ඕකප්පන ශ්‍රද්ධාව කියලා. මෙන්න මේ ඕකප්පන ශ්‍රද්ධාව නිසා නාම රූප පරිච්ඡේද ඥානයේ වශයෙන් අරමුණකට හිත යොදනකොට රූප ධර්ම මේකයි නාම ධර්ම මේකයි කියන එක අවබෝධයෙන් Tamanට මෙච්චර සන්තෝෂය ඇති වුණා නම් මින් ඉදිරියට ඇති දේවලුත් මමම කළ යුතුයි මට කරන්න පුළුවන් මම කරමි කියලා විශාල කුසල ඡන්දයක් පහළ වෙනවා ඉස්සරහට යන්න ලොකු ගැම්මක් ලොකු ධෛර්යයක් පහළ වෙනවා මෙන්න මේ කුසල ඡන්දේ නිසා යෝගාවචරයට කිව්වොත් අර කරපු විදිහටම මතුවෙන මතුවෙන ඕනෙම අරමුණක් හරියට අරමුණ વિશે වික්ෂිප්ත හිතක් ඇති කරගන්න නැතුව ඒකාකාරව දිගට මෙනෙහි කරන්ට මෙනෙහි කරගෙන කරගෙන යනකොට ඉති ඥාන මතුවේ කියලා අර ඉස්සර තරම්ම යෝගාවචර තේරුම් කරලා දෙන්න අපහසු නැහැ. මොකද හොඳ කුසල ඡන්දයක් තියෙන මේ කරලා බලන්න ආසාවක් තියෙන නිසා යෝගාවචර දිගට වීර්ය කරන්න උත්සාහ කරනවා. යම් වෙලාවකට වීර්ය කරනවායි කියලා කියන්නේ අරමුණට නැවත නැවතත් නංවනවා. කොච්චර කුසල ඡන්දේ කොච්චර ශ්‍රද්ධාව තිබුණත් කැමැත්ත තිබුණත් ඒක ක්‍රියාවට නම් වන්නේ නැත්නම් ප්‍රතිඵල ගන්න අමාරු. ප්‍රතිඵල ගන්න නම් වැඩ කරන්න ඕන. දකින්න නම් බලන්න ඕන. මේ බලන්න නම් අර මුනට නැවත නැවතත් නැවත නැවතත් හිතනවන්ට ඕන. ඒ නම් වනකොට අන්න කලින් තිබුණ සතිය තව දුරටත් පෙර මොහොතෙන් පසු මොහොතට පසු මොහොතෙන් ඊගා මොහොතට විදියට දිගට පවත්වන්නට යනකොට සමාධියටත් ඒකෙන් සුකුල් ලැබෙනවා. මේ සමාධිය නිසා සමාහිතෝ භික්කවේ යථා භූතං පජානාති. හිත සමාහිත භාවයටපත් වෙන්නපත් වෙන්න ඇත්ත ඇති හැටි වටහා ගැනීම ඉස්සල පිම්බීමේ හැකිලිමේ පටන් අරගෙන පැතිරෙන මේ තුල නාම රූප ධර්මයෙන් තොර නැත්නම් නාම රූප ධර්මයන්ගෙන් තොර වෙන දෙයක් නැහැ කියන අදහස හොඳට නිසිනින්ද වැඩේට පටන් ගන්නවා. නමුත් මේ අවස්ථාවේදී යෝගාවචරය මේ වැඩපිළිවෙලට යාදෙන සප්පාය කරුණු සපෙලා දුන්නේ නැතිනම් මේ වැඩ පිළිවෙල බාධා වෙනවා. ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන්නේ තමන් උපයාගත්තා වූ තමන් වටහාගත්තා වූ මේ සමාධිය දිගට පැවැත්වීමයි. මේ දිගට පැවැත්වීම සඳහා මෙතුආකල් කරපු උත්සාහය නිසායි අද මෙතෙන්ට ආවේ. දැන් මෙතනින් එහාට ඥාණය බලාපොරොත්තු වෙනවා නම් ඉදිරියට යන්න ඕන ඒ සඳහා විශේෂ කැපකිරීම කරන්න ඕනේ. ඒ සඳහා විශේෂ ගෙවීම් කරන්න කියනවා. ඒකට අපි කියන ඉන්ද්‍රිය සංවරය කියලා. යෝගාවචරය වෙනදට වඩා ඊ타මත්ම තම්පත්. ඊ타මත්ම සාන්ත වේ. මේ සමාධිය හොඳට තහවුරු වෙන විදියට ඉරියව් පවත්වන්න ඕනේ. දකින්න දකින්න දේවල් බලන්ට, දකින්න දකින්න දේවල් අහන්ට, කැමැති කැමැති දේවල් රස විඳින්නට, පහස ලබන්නට, ආග්‍රහණය කරන්නට, හිතට එන හිතවිලි හිතන්න ගියොත් යෝගාවචරයට මේ තියෙන ඥාන වර්ධනය කොහොම වෙතත් අර කණික සමාධියවත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා යෝගාවචරය කරන්න තියෙන මෙතුවක් ලැබුණ දේ හිත ධෛර්යමත් කරගෙන සන්තෝෂමත් කරගෙන වෙනදට වඩා වගකීමක් ඇති කෙනෙක් විදිහට වෙනතට වඩා යුතුයකම් සම්භාරයක් ඇති කෙනෙක් විදිහට ගමනේ බිමනේදී ඇති tempat ස්වරූපේ හම්බෙන හම්බෙන තය කරන අටලු කතා නතර කරලා දකින්න දකින්න දේවල් පිළිබඳව ඇස් බෝල කරකෝ කරකෝ බලන්නේ නැතුව තැම්පත් වෙනවා. අන්න එහෙම තැම්පත් වෙනවා නම් මේ කනික සමාධියට ඉඩ ලැබෙනවා. මේ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මේ සමාධිය කියලා කියන්නේ මෙන්න මේකයි කියලා හාත්පසින්ම තේරුම් ගන්න උත්සාහ කරන්න මේ පිළිබඳව ධර්මීය මූල ධර්ම වශයෙන් පෙන්නකොට මේ සමාධියේ ඇති පෙන්වලා දෙනවා. මේ සාමාන්‍ය චෛතසික විස්තර කරනකොට මේ ලක්ෂණය, මේ රසය, මේ පච්චුපත්ථානෙ, ප්‍රගතත්ථානෙ වශයෙන් අවික්ෂේප ලක්ෂණය තමයි සමාධියේ ලක්ෂණය. හිත වික්ෂේප භාවයටපත් වෙන්නේ නැහැ. එහිමේ දුවන්නේ නැහැ. මේ දෙන උපදේශය ඒකාන්තයෙන්ම සත්‍යයි. ඒක කරන්න ඕනේ කියන පිළිගැනීම තියෙන උපදේශ පිළිබඳ වික්ෂේප භාවයක් නැහැ. පරියන්කේ ඉන්න වෙලාවේදී මම මුලට අරමුණ මේකය අනිත් අරමුණ මේකය කියන එකට ඒ පරියන්කේදී කල්පනා කරන්න හොඳටම දන්නවා මෙන්න මගේ මූල කර්මස්ථානය. ඒ නිසා හැකි හැම වෙලාවකදී මූල කර්මස්ථානට කියනවා. යම් වෙලාවක මූල කර්මස්ථානේ යට කරගෙන බින්දගෙන ඔබා තබාගෙන වෙන අරමුණක් එනවනම් අපි ඒ අරමුණ ගන්න ප්‍රකට වශයෙන්. එහෙම නැතිනම් මූල කර්මස්ථාන වික්ෂිප්ත භාවයක් නැහැ. ඒ වගේම මූල කර්මස්ථානයේ ඉඳද්දී ශබ්ද ඇහෙනවා, රූප ඇහෙනවා, රූප දකින්නවා ආදී විදිහට මතුවලා එනවා. හොඳට සමාධිගත වෙච්චාම මේ නාම විශේෂයෙන්ම නාම රූප ධර්ම මේකයි කියලා වැටහෙන මට්ටමට යනවන මේ එක පිම්බීමක් ඇතුළතම තදකමක් වැඩි වෙනවා. සමහර පුදුමයි ඊ ගාවට ඒ ක්ෂණී එතනදීම සෑහළු බවක් වැටෙනවා. උණුසුමත් වැටෙනවා සිසිලකත් වැටෙනවා. චලනයත් වැටෙනවා දරණකමක් වැටෙනවා. පිටු කරන බවත් වැටෙනවා වැగిරෙන බවත් වැටෙනවා. මේ වැටෙනකොට යෝගාවචරයට හිතනවා දැන් මේ පිම්බීම හැකීමද මේ මම බලන්නේ. එහෙම නැත්නම් මේ ගති වලින් කොහකටද මම හිත යොදන්නේ? දැන් බීමින් මේ මික්ලිය නැති වුණාද? මොකද ඒකේ සතහන නැතුව ගිහිල්ලා දැන්. ඒ වැඩ කරන ආකාරය තමයි නැති වෙලා. ඒකේ අත්‍යන්ත ලක්ෂණ විතරයි පේන්නේ. යෝගාවචරය අර මුල ඉඳලා සතිමත්ව හිටියනම් Taman දන්නවනම් මෙතෙන් දෙනකන් Taman ආවේ පිම්බියේ ගලීමේ ගොරෝසු තන පටන් සියුම් වේගට එනවයි කියලා කිසියම් වික්ෂිප්ත භාවයක් නැතුව Taman තේරුම් අරගන්නවා මේ මහා භූතියෝ Taman Tamanගේ භාෂාව කතා කරන වෙලාව. මේ මම ඉන්නවා කියලා නැගී හිටින වෙලාව. හොඳට මේක පිම්බීම හැකිලිවීම සිදුවෙන දෙයක් නිසා හිම හිත අවික්ෂේප භාවයෙන් තන්පත් වෙනවනම් අන්න සමාධිය. මේ පිටිබඳ වික්ෂිප්ත භාවය එනවනම් සමාධියට විරුද්ධ ධර්මයක්. මේ නිසා යෝගාවචර තේරුම් අරගන්න ඕනේ මේ අවික්ෂිප්ත භාවය. වික්ෂිප්ත භාවයෙන් තොරකම තමයි සමාධියේ ලක්ෂණය. ඊගාවට සම්පින්දන රසය තියෙනවා. ඒකෙන් කරලා දෙන කෘත්‍යයක් තියෙන. ඒ විදිහටම තියාන හිටියොත් ඒ සමාධි චෛසිකයේ ඇතිවෙන්න අදාළ වෙන අනිකුත් චෛසික ධර්මයි. චිත්තුපාද ධර්මයේ සියල්ලම පිළි කරලා මේ සමාධිය වැඩි කිරීමට යාදෙන තාලෙට හැදෙනවා. ශ්‍රද්ධාව කුසල ඡන්දයට තුරු වෙනවා. කුසල ඡන්දයෙන් වීර්ය ඇති කරගන්න. වීර්යෙන් සතිය ඇති කරගන්න. සතියෙන් සමාධිය ඇති කරගන්නවා. මෙන්න මේ විදිහට සමාධිය වැඩිවීමට අවශ්‍ය යම් ගුණයක් අවශ්‍ය වෙනවා නම් චෛසික ධර්ම වල අන්න ඒ දේ එන්ට පටන් අරගන්න. මේ විදිහට කියනවා නම් හිත නැවත නැවතත් යොදන්නේ නැතුවම හිත ඉබේම පින්බීම හිතින් පටන් අරගන්න. හිත ඉබේම හැකිලිම හිතින් පටන් අරගන්න. මෙන්න මේ ස්වරූපයේ දිගට පවත්තන්ට ඕනේ. එතකොට අපි අනුග්‍රහය දක්වා වෙනවා. ඒ වගේම තමයි මේ විදිහේ ලක්ෂණයේ වශයෙන් අවික්ෂේප ස්වરૂපය රසයේ වශයෙන් මේ පිදු කරන ස්වરૂප සම්පින්දන රසයේ ඊගාට පච්චපත්තානේ වශයෙන් යෝගාවචරයට හිත ඒකාග්‍ර භාවය උපසම රසය කියලා කියන මේකට මෙන්න මේ උපසම රසය තුල පමනයි ප්‍රඥාව පහළ වෙන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රඥාවට අවශ්‍ය කරන වේදිකාව සලසලා දෙනවා. ඒ නිසා යෝගාචර තේරුම් ගන්නට එන්නේ එන්නේ එන්නේ එන්නේ තමන්ගේ දර්ශනය පැහැදිලි වෙන්න ඕන. ඊටාම නිර්ආවුල් භාවයටපත් වෙන්න ඕන. මේ ආලෝකවත් වෙන්න ඕන. එහෙම නැතුව අවුල් භාවයේ දිගින් දිගට පවතිනවනම් සැක පහළ වෙනවනම් ඉදුම් හිතුන් නැති තරමට ස්පාසු නැති මට්ටමකටපත් වෙනවනම් ඒ ස්වરૂපයේ සමාධියක් ඇති වෙන ප්‍රඥාවක් ඇති වෙන තත්ත්වෙ නෙවෙයි. ඒ වගේම යෝගාචර තේරුම් ගන්නට මෙහෙම දෙයක් ඇති කරගන්නට ආසන්නයෙන්ම තමයි උදව් කරන්නේ මොකක්ද? ශ්‍රද්ධාව, වීරියය, සතියය කියන මේ ධර්ම සමාධියක් ඇති කරගන්න උදව් වෙනවා. එන විදිහට කියනවනම් සුඛ සුඛයේ පැත්තට යන ධර්ම. හොඳ සාන්ත සුඛ ස්වરૂපයක් තමයි සමාධිය ඇති කරලා දෙන්නේ. ඒ නිසා විපස්සනා යෝගාවචරයට තියෙන මහා අසීරු කටයුත්ත. ඊටාත්ම අමාරුයි සමාධිය ඇති කරගන්න. ඒ සමාධිය සුඛයක් වශයෙන් පවත්වන තරමට මෝරණවයි කියලා කියන්නේ විපස්සනා යෝගාවචර ලොකු අභිෝගයක් මතුවේ. මේ නිසා යෝගාවචරය මේ කරුණු දැන ගැනීමෙන් මේවා මම දන්නේ නැහැ මම දන්නේ නැති නිසා මට භාවනා කරන්න බෑ කියන එක නෙමෙයි අදහස. දැන ගැනීමෙන් යම්ම වේලාවක තමන්ගේ සමාධිය අඩුපාඩුන මේ කරුණු මූලධර්ම ලං කරගෙන ඒක දියුණු කර ගැනීමයි අවශ්‍ය කරන්නේ. මේ නිසා යෝගාවචරයේ කුට්ටේ විපස්සනා වඩන යෝගාවචරයේකට විපස්සනා ඥාන නැත්නම් විපස්සනා භාවනාවේ ඉදිරි ප්‍රගතියක් බලාපොරොත්තු වෙනවනම් ඒකාන්තයෙන්ම ලুকু ශ්‍රද්ධාවක් ඕනේ කරනවා. ඒ මොකද මුලින්ම ප්‍රතිඵල නැහැ. සෑහෙන දුරට ශ්‍රද්ධාවෙන්ම දෙන උපදෙස් පිළිඅරගෙන ඒකාන්තයෙන්ම මේකේ මට වර්තමාන වශයෙන්මුත් අනාගත වශයෙන්මුත් සංසාරේ දුකින් ගැලවීම සඳහාත්මයි මේ තොරතුරු තියෙන්නේ. එහෙම නැතුව මේ පුද්ගලික එහෙම නැත්නම් හික්මවන්ට මෙල්ල කරාන්ට ගන්න වැඩ පිළිවෙලක් නෙමෙයි කියන විදිහ ලොකු ශද්ධාවෙන් ලොකු ශක්තියකින් වැඩ කරගෙන යනවනම් අනාගත ප්‍රතිඵල දකින්න පුළුවන්. දෙක තමයි සක්කච්ඡාකාරීකම. හොඳට ගෞරවයෙන් හොඳ සැලකිල්ලෙන් දවසින් දවස දවසින් දවස භාවනාවේ එකලස පැහැදිලි භාවය තීව්‍ර භාවය සියුම් භාවය වැඩි වෙන ක්‍රමයකට භාවනාව ගෙනියන්න ඕනේ. මේ දෙක නැතිනම් භාවනාව දියුණු කරන්න මේක උපමාවකට පෙන්වනවා නම් හරියට දැලි පිහියක් ගන්න වෙලාව. මේ දැලි පිහිය ගන්න වෙලාවේදී හරි පුදුම එකම කෝණයයි තියෙන එක. පිහියක් ගන්නවා එහෙම නැත්නම් ගොරෝසු දෙයක් ගන්නවා කරන්න බෑ. ඒ වගේම ඒ ගාන ගාන වෙලාව හැටියට අත බුදුම කර්මන්නේ භාවයක් තියෙනවා. දැලිපිය දැඩිව ගත්තොත් ඒ ගලේ තාලෙට දැලිපිය මැදීම අපහසු වෙනවා. මොට වෙන්න ඉඩ තියෙනවා. ලැහැල්ලුවට ගත්තොත් දැලිපිය අතින් ගිලිහිලා ගිහිල්ලා වැටෙන්න ඉඩ තියෙනවා. මේ නිසා යෝගාවචරයට පුදුමාකාර සාමාන්‍ය දැලිපිය ගන්න කෙනාට පුදුමාකාර දක්ෂකමක් අවශ්‍ය වෙනවා. මේ විදිහට අපි එකවතාවක් නැද්දට දැලිපිය ගෑනවා. මේ ක්‍රමයට දිගට දිගට ගෑවෙන්න ඕනේ ඉස්සරලා ගාපු ගෑමනට දෙවෙනි ගෑම තුඩු දෙන තාලෙට. යා දෙන තාලෙට. එනතු මේ ඔක්කොම කරලා එක සැරයක් දැල්පිය හරියට කෙලින් කරලා ඇලුවල් ගලේ සම්පූර්ණම අවුරුදු ගානක තිබුණු දැල්ල කැටලයක්. ඒ නිසා ඒකේ දවසින් අතුලන වාරයක් වාරයක් පාස දැලිපියේ මොහත් භාවයේ වැඩි වෙන තාලෙට එහෙම නැත්නම් අඩු ගානේ මේ හෙලවීම නිසා තියෙන කැපුම් මට්ටම බාල නොවන තාලෙට යෝගා දැලිපිය ගානගෙන උනන්දු වෙන්න ඕනේ. අන්න ඒ වගේ තමයි යෝගාවචරය මේ සමාධිය යම් ප්‍රමාණයක් තේරුම් ගත්තට පස්සේ ඒ දේම ඒ දක්ෂතාවයෙන් ඒ සැලකිල්ලෙන් දිගට පවත්වන්න ඕන. ඒ පැවැත්වීම අනුවමයි මේ ප්‍රඥාවට ඉඩ දෙන්නේ. Taman ලබාගත් ආ වූ සමාධිය දිගින් දිගට පවත්වනවා කියන එක සාමාන්‍ය බුද්ධිකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක දිනු කරනවායි කියලා කියන්නේ ඊ타ත්ම සැලකිල්ලෙන් කළ යුතුයි. ඒ නිසා භාවනාව කරගෙන යන්න යන්න යන්න යන්න මේ සියුම් භාවයේ වැඩෙනකොට වැඩෙනකොට යෝගාවචර ජීවිතයේ මේ ඉරියා ඉරියාපත මේ පැවැත්වීමේ සංවර වීමේ උදව් කරන්නේ නැතිනම් හොද හොද මඩේ දාන රෙදි කෑල්ලක් වගේ. එක සැරයක් හොඳට සමාධි ගැඹුරනකම් කල්පනා කරලා එක පාර්ත මధుරේ කන වෙලාවක හරි මොකක් හරි සද්දයක් ආපුරට තද ද්වේෂයක් ඇති කරන නැගිටලා සලුවක සාදාන නැගිටලා යනවා. නැගිටලා ගිහලා තීන් අතර මෙතන විවිධාකාර විදිහට ලාමක හැසිරීම පවත්තල ආයෙත් ඇවිල්ලා වාඩි වෙනකොට අච්චර එක්ක යනවා එක්ක නැත්නම් ඒ වට්ටපොත් නොයනවා ආයෙත් අර විදිහටම කැඩෙනවා. නමුත් මේ ධර්ම දේශනාවේ එහෙම නැත්නම් එවැනි යෝගාවචරයකට ධර්මයෙන් ඇහිමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ තමන් උපියපු දේ නඩත්තු කරනවා කියන එක සාමාන්‍ය බුද්ධිය කරන්නේ. ඒකට සෑහෙන සාමාන්‍ය බුද්ධියක් අවශ්‍යයි. ඒ පුංචි කළ සලකන්න නරකයි. ඒක දිගට පැවැත්වීමයි අපහසු. බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය එදිනදා ජීවිතයේ කටයුතු ගැන කතා කරනකොට උනත් දිනුවක් සඳහා උත්හාන සම්පදා ආරක්ෂ සම්පදා ආදී වශයෙන් මේ සම්පදා පෙන්වලා දීලා තියෙනවා. කොච්චර උපයවත් ඇති වැඩක් නැහැ යාට ඒක ආරක්ෂාව තේරෙන්නේ නැත්තම්. ආරක්ෂාව කියන්නේ මොකද්ද? ඒ උපයපුදී පිළිබඳව ගෞරවේ. පරෝජනේ සලකන්ට. ඒ නිසා යෝගාවචරය එක මොහොතක් නිම්බීම පිළිබඳව මෙනෙහි කරමින් හිත යොදපු යෝගාවචරයක් නම් දෙවෙනි මොහොතේ යොදවනයි කියලා කියන්නේ අර පළවෙනියෙන් ගත්ත ව්‍යාපාරයට නම්බු කිරීම. ඒත් ඔක්කොම කර යම් කිසි වෙලාවක අතහැරලා දාලා යනවා කියලා කියන්නේ තමන්ම මෙතෙක්ගත් ප්‍රයත්නයට නිග්‍රහ කිරීම. අතනොසලක හැරීම. ඒ නොසල හැරෙපු නිසා ආයතනින් එහාට සද්ධාවත්, වීර්යවත්, සතියවත්, සමාධියවත්, ප්‍රඥාවත් වැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩ පිළිවෙලේදී යෝගාවචර හරියට දැලිපිය ගානේ ඒ කරන වෑනියා වගේ ඒ දැලි ඒ ධංකැලේ හෝ ඒ තෙල් ගලේ හෝ අතුල් වෙනකොට ඒකට පුදුමාකාර පිහිටීමක් එතන අවශ්‍යයි. සද්ධාාවක් අවශ්‍යයි. ඇදහිීමක් අවශ්‍යයි මේ Taman ගාන්නේ කැත්තක් පීයක් නෙවෙයි මේ කර කැත්ත. දැලි පිහිය. ඉන්සයිකට විශේෂයෙන් සලකන්න ඕන. ඒ විතරක්මදී. නිස්සත්යේ නිත මේ සතතයේ අතරක් නොතබ ඒකාකාර වේ කටයුත්ත කරන්න ඕනේ. මෙන්න මේ ධර්ම දෙක පවතිනවනම් යෝගාවචරය අර මුලින් අල්ලාගත්ත පිම්බීම බලලා පිම්බීමට හිතනම් ආගත්තා ගැනීමෙන් ගත්තා වූ ඝනමත්ත ටිතික සමාධිය දිගට පැවැත්වුවා. ඒ දිගට පැවැත්වීමමයි නැත්නම් එහි ජීවණයමයි ඉදිරියට මේ අරමුණේ මේ විදිහට බැලුවොත් මේ අරමුණේ නාම රූප ධර්ම දෙකෙන් තොර වෙන දෙයක් ඇත්තේ නෑ කියලා. යම් වෙලාවක යෝගාවචරය අතක් දිගාරින වෙලාවක හොඳට සතිමත් නම් යෝගාවචරයට වැටෙහි මේ අත දිගාරීමේ ක්‍රියාවට කවදාකවත් චේතනාව පූර්වක නොවි කවදාව සිද්ධ වෙන්නේ ඒ චේතනාව ඉස්සර වෙනවයි කියලා කියන්නේ නාම ධර්මයකින් ලැබෙන අන. ඊ නාම ධර්මයේ හේතු කරගෙන තමයි ඊට පස්සේ අතදි ගෑරීමේ කටයුතු සිදු වෙන්නේ. ඒ අතදි ගෑරීමේ කටයුතු වල හරියට මේ පිම්බීමට හිත යොදාගෙන ඉන්න වෙලාවේදී ඒ පිම්බීමේ දැක්කන යම් කිසි තද වෙන භාවයක් සහැල්ලු භාවයක් ගොරෝසු භාවයක් සියුම් භාවයක් මෘදු භාවයක් නැත්නම් වැగిරෙන පිටු කරන ස්වરૂපයක් උණුසුම් සිසිල්කම ඒ ධර්මමයි වෙන ආකාරයකින් මේ අතදිග හැරීමේදී කටයුතු වෙන්නේ. ඉතින් යෝගාවචරය පරියන්කේදී තානත්ම සැලකිල්ලෙන් ඒ දේ කරලා අතරමැද අවස්ථාවලදී අතපය දිගාරන වෙලාවල් වලදී සතිමත් වෙන්නේ නැතිනම් නැත්තම් යෝගාවචරයට ගැළපෙන තාලයට නැවතිල්ලේ කරන්නේ නැතිනම් යෝගාවචරය හිත ආවි හිතේ ඉඳ තියෙන සැකේ ඉඳ තියෙන පරියංකයේදී මේව ඉන්නකොට නම් මට නාමෝප ධර්ම වැටෙනවා නමුත් දවසේ පැය දෙකයි තුනයි හතරයි පහයි පරියන්ක කරලා ඉතුරු වෙලාවෙදී මම තුල පුද්ගලයෙක් ඉන්නවා මම මේ පුද්ගලයා සනසන්ට ඕන මේ පුද්ගලයාට සැප දෙන්න ඕන සප්පාය කරනු සලසන්ට ඕන ඒ නිසා භාවනා ටිකක් අඩු කරලා අන්න අර මමට මම මමයට පුද්ගලයාට සලකන් යුක්තා පටන් අරගන්න. ඒ නිසා යෝගාවචරය ඉදිරියදා කටයුතු වලදී නොසලකලිමත් වෙලා සතියෙන් සමාධියෙන් පරියන්කේ ගත කරනවා විතරක් නම් එන්නේ එන්නේ එන්නේ පරියන්ක වෙලාව අඩු වෙන්න පටන් ගන්නවා. සක්මන කරගන්න වෙලා නැහැ කියන තරමටපත් වෙයි. මොකද මේ මමයා Taman තුල ඒ නොබලන වෙලාවේදී Taman තුල ඉබේම පහළ වෙන මේ මම කලකන්ට සනසන්ට පිනවන්ට සප්පාය කරු සලසන්ට පැය 24 මාදී එකම දෙයයි කරන්න පුළුවන් භාවනාව ටිකක් අඩු කරලා මෙන්න මේ මමට සලකන්න පටන් අරගන්න. මේ වෙනුවට මේ භාවනාවේදී ආරාධනා කරන්නේ මේ මමයට සලකන වෙලාවේදී සතිමත් වෙන්න සතිමත් වෙනකොට පරෝධිනේ සලකලා වැඩේ කරන්න පුළුවන්. ආහාර නැතුව කය පවත්තන්න අමාරුයි. කය පවත්වන වෙලාවේදී සතිමත් නෑම නැතුව පවත්වන්න අමාරුයි. නාන වෙලාවේදී සතිමත් අපේ මේ ඇහ කන දිව නාසය ශරීරයේ පවතින තාක්කල් ඒව පවත්තන. ඒ පවත්තන වෙලාවේදී ඇහි බැලීමේ ප්‍රෝජනය සලකලා කටයුතු කරන්න. මේ විදිහට කටයුතු කිරීමේදී යම් වෙලාවක ඒ අපේ පැරණි වටිනා කල්යාණ මිත්‍යයන් වහන්සේලා උපදෙස් දීපු වෙලාවක අන්ධයෙක් වගේ කටයුතු කරලා භාවනාව රකින්න වෙන වෙලාවක් එනවා. මේ වැටෙනවා මේ ඇහෙන් තුලින් බැලුවත් පිම්බීම හැකිලිමෙන් බලන දෙල්ලම ඒ තොරතුරු ටිකමයි ඒ නාඩගමයි පවතින්නේ. අහන වෙලාවේදී තියෙන්නේ ඒකමයි. ඒක වෙන්ට නම් පිම්බීමෙන් හැකිලිමෙන් පුහුණු කළා වූ අරමුණට හිත නැංවීම සහ ඒ පිළිබඳව සතිමත් වීම දකින්න වෙලාවෙදිත් කරන්න ඕනේ. අහන වෙලාවෙදිත් කරන්න නම් බොහොම අමාරුයි. ඒ නිසා මුල් යෝගාවචරයට අපි ඒ තරම්ම කාරණා කාරණා වටහා ගත්තේ නැති ක්‍රමයේ පිළිබඳ ශ්‍රද්ධාවක් නැති යත්තන්ට ඒ බලපෑම් කරන්නේ නමුත් යෝගාවචරය දියුණු වේගෙන යනකොට ඒ ගති පහල කරන්නේ නැතිනම් එතකොට කියන්න පුළුවන් මේ කොයි පැත්තට යන කෙනෙක්ද කියලා. ඒ නිසා යෝගාවචරය යම් වෙලාවක යම් ප්‍රමාණයකට දැනටමත් මේ බොහෝ බණහන පිරිසන් වගේ පිරිස වගේ දැන් තමයි සමාධිය තේරුම් අරගෙන සමාධිය යම් යම් මට්ටම් තේරුම් අරගෙන තියෙනවනේ මතක තියාගන්න ඕනේ මේකමයි මේ සමාධියමයි ප්‍රඥාව ඇති කර ගැනීමට පදනම වෙන්නේ ඒ සඳහා විශේෂ අනුග්‍රහ දක්වන්න ඕනේ වර එක අන්ධයෙක් වගේ ඉඳලා මේ සමාධිය නඩත්තු කරලා දෙන්න ඕනේ වර එක බිහිරකු වගේ ඉඳලා මේ සමාධිය නඩත්තු කරලා දෙන්න ඕනේ වර එක මෝඩයෙක් වගේ ඉඳලා බොහෝ දාර්ශනික මත කතා කරමින් විවිධ දෙනා කතා කරනකොට මෝඩයෙක් වගේ තමන් තමන්ගේ විවේකය තමන්ගේ අහිංසකකම බේරගෙන සමාජය බේරගන්න. සමාජයට ලෙඩෙක් වගේ ඉඳලා කොන්ද පණ නැති කෙනෙක් වගේ ඉඳලා ඉතාමත්ම හිමීට කටයුතු කිරීමෙන් තමන්ගේ සමාජය බේරන්න ඕනේ. බැරිම නම් මලකුණක්සේ හොවින්දේ කියලා කියලා තියෙනවා. මෙන්න මේ විදිහට අපි සමාධිය ආරක්ෂා කරනවනේ අන්න ඒක තමයි ප්‍රඥාවට දෙන්න පුළුවන් අනුග්‍රහය. මෙන්න මේ විදිහට අර මුලින්ම ක්ෂණික සමාධියේ තේරුම් ගත්තා වූ යෝගාවචරයට කර්මස්ථානාචාරයේ ලොකු වගකීමක් තියෙනවා. ඒක අවබෝධ කරලා දෙන්න. ක්ෂණික සමාධිය කියන්නේ මේකයි. ඒ නිසා මේ Nisan වනේ දැන්න තියෙන විදිහට කියනවනේ අපි මූල සුමානියක් දෙකක් මතක් කරලා කියනවා පැය 24ක් දෙනවා. මේ පැය 24 මෙන්න මේ මේ වේලාවල් අපිට අතාරින්න අමාරුයි. නිින්දට අවශ්‍යයි. මේ මේ දාන බාන කටයුතුට අවශ්‍යයි. ඊතුරු පැය 12ට වැඩි ප්‍රමාණයක් කරුණා කරලා ඒ ගිහි ගති ගිහි පුරුදු අතහැරලා මේ වැඩ පිළිවෙලක් එක්ක ගිහිල්ලා පුළුවන් තරම් ඉක්මනට මේ හිත අරමුණට නැංගීම පුරුදු කරගන්න. පුරුදු කරලා ඒ ඇති විස්තර වලට හිත දීමෙන් හිත ඒ දිශාවට උනන්දුව වැඩි කරවීමෙන් මේ වැඩ පිළිවෙලට අනුග්‍රහය දක්වන සුමාන දෙකක් ඇතුළත පැහැදිලිවම යෝගාවචරයටත් නැත්නම් ඒ පිළිබඳව උදව් උපකාර කරන මේ ස්ථානට දෙන්නට දෙන්නක් ස්වරූපේ තේරුම් ගන්න පුළුවන්. අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ එක සුමානෙකුත් ඇති කියලා. එක සුමානෙකුත් වැඩ ගන්න ඇත්තෝ ඉන්නවා. නමුත් මම ඉල්ලීමක් කරා එහෙම කෙනෙක් ඉල්ලීමක් කෙරුව සුමාන දෙකට සලකා බලන්නේ කියලා ඒකට ලොකු ශාන්ත එකඟ වෙලා කියනවා. ඒ මොකද එතන ලොකු වගකීමක් තියෙනවා. අර ගිහි ජවල කලබල කටයුතු වල ගත කරපු යෝගාවචරයට අවශ්‍ය තත්ත්ව දීලා මෙන්න කෙනික සමාධිය කියලා තේරුම් කරගන්න. නමුත් එහාට යෝගාවචරය ඉදියව පැවැත්වීම ආකාරයෙන් සමාජයේ කටයුතු ආකාරයෙන් tempas ස්වරූපයට කටයුතු කරන්නේ නැත්නම් අපිට බොහොම කරන්න දේවල් තියෙනවා ප්‍රමාණි අඩුයි. අනිත් එක යෝගාවචරය දෙන වක්තිය වැඩි. ඒ වෙලාවේදී අපිට කරන්න පුළුවන් වෙන්නේ ස්ථානීය පැත්තෙන් බලන එක තමයි. එනිසා මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ යෝගාවචරයට අවශ්‍ය කරන උත්තරතුරු බාර දීලා නොදැන නමුත් Taman තුලින් සිදුවෙනා වූ මේ නොසලකලිමත් නිසා අර සමාධියේ ඉඳලා ප්‍රඥාවට යන තැන නැත්තම් බුද්ධ දේශනාවේ බුද්ධ ශාසනය ඇති වටිනාම තොරතුර වටිනාම වැදගත් කොටස තමයි ජීවිතේ ලං කර ගන්න තියෙන අවස්ථාව මේ පුංචි පුංචි දේවල් නිසා අතහැරෙනවා. ඒ නිසා විශේෂ දෙයක් කරන්නේ තමන් කරගෙන ගිය දේම ගෞරවය. ඊටාම සැලකිල්ලෙන් මෙන්න ශ්‍රද්ධාවත් සක්කච්ඡාකාරීකමත් ඇති කරන කටයුතු කරොත් ඉදිරියට ඇතිවෙනා වූ මේ ප්‍රඥා ආදී ධර්ම පහල කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ පැයක පමණ කාලයක් මේ ඉදිරිපත් කරන්න යෙදුනා වූ මේ මූල ධර්ම කරුණුත් අත්දැකීමත් එකතු කරගෙන දැනටමත් ඊ타මත්ම ගෞරවයේ ඊ타මත්ම පූර්ණ කාලීන භාවනා කරන මේ යෝගාවචරයන්ට අවශ්‍ය කරන ශ්‍රද්ධාව වීර්යය සතිය සමාධිය ප්‍රඥාව කියන මේ ඉන්දිය ධර්මයන් දියුණු කර ගැනීමට මේ කරුණු හේතු වේවා වාසනාව වේවා කියන මෛත්‍රී සාගත කරුණා සාගත ප්‍රාර්ථනාවෙන් අදට નિયમિત ධර්ම දේශනාව මෙතනින් අමාර කරනවා. ඉත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධර්ම කියන්නේ නිවන ධර්ම. නිවන ධර්මයේ යට නොකරගත්ත වෙලාවල